ජීවිතේ බොහෝම කෙටි කාලයක් බොහෝම අඩු කාලයක් ජීවත් වීම කියන පරාසයට ගත වෙන්නේ ජීවත් වීම කියන පරාසය මා දකින්නේ මේ නිින්දන කාලේ තත ඇරලා නිින්දන කාලේ තත හැරියාම කෙනෙක්ගේ ජීවත් වීමේ කාලය බොහෝම කෙටි 50ක් ගත්තොත් වසර ඒකෙන් බොහොම කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලයේදී සිහියෙන් ජීවත් වෙනවා කියන්නේ නුවණින් යුතුව ජීවත් වෙනවා කියන්නේ වීරියෙන් යුතුව ජීවත් වෙනවා කියන්නේ ඔහු මේ කාලය තුළින් බොහෝම අඩු කාලයක් තමයි ජීවත් වෙන්නේ. හේතුව තමයි සිහිය නුවණ වීරිය කුසල අරමුණක පිහිටලා කුසල අරමුණ තුළ සතිපට්ඨානයේ රැකවන්නේට එන්න නම් බොහෝම වීරියක් බොහෝම මහන්සියක් දරන්න වෙනවා. කාමයන් විසින් 17 හිත විසිර යද්දී සිහිය නුවණ වීරිය පවත්වලා සතිපට්ඨානයේ රැකවන්නේ ලැබීම පිණිස කුසල අරමුණක් දිනු කරන්න බොහෝම කලාතුරකින් තමයි අවස්ථාවක් සැලසෙන්නේ. මේ ආකාරයට ජීවිතේ දුර්ලභ මොහොත දුර්ලභ අවස්ථාව ගැන හිතන්නේ නැතුව හිත උහි තියෙන්න සැලසුවොත් අර පල්වලේ කුණු වෙන බීජයක් වගේ විනාශ වෙලා යනවා. පල්වලක වටිනා බීජයකට කුණු වෙන්න දුන්නොත් ඒක නැවත ගොඩ ගන්න බෑ. ටික කාලයක් ඇදී විනාශ වෙලා යනවා. පෝෂණය ආදී දේවල් හීන වෙලා අර බීජේ විනාශයටපත් වෙලා යනවා. ඒ වගේ මේ හිතට විනාශ වෙන්න දෙන්න එපා. මේ හිත ඊතා අගනා ධර්මීය යොදවලා ඒ මහා සැපේ ලබන්නට ඔබත් ජරා මරණ දුක ජය ගන්නට සතිපට්ඨානෙ පිහිටන්නට දුර්ලභ අවස්ථාව ගැන හිතලා ප්‍රමාදයට පැමිණීමට මේ කාරණා හේතු වාසනා කරගනිත්වා